අපි දේශනා කළ අවසන්. ගිය සතියේ අපි ආරම්භ කළේ කාංකා විතරණ විසුද්ධි. කාංකා විතරණ විසුද්ධි කියන්නේ සැකය නැති කර ගැනීම එයින් පිරිසිදු වීම. අපි සෑම දිනෙකටම සැකයක් තියෙනවා, විශ්වාසයක් තියෙනවා, විමතියක් තියෙනවා. ඒ සැකය, විමතිය, අවිශ්වාසයෙන් නැති කර ගන්නට තථාගතයන් වහන්සේ අපට දේශනා කළේ තාමත්ම නිවැරදි මාර්ගයක් වූ කාංකා විතරණ විසුද්ධි. එයින් එක දේශනාවක් පසුගිය සතියේ සිද්ධ කළා. එතනදී අපි නැවැත්තුවේ ජීවහ ප්‍රසාද රූපය පිළිබඳව. දැන් ආරම්භ කරනවා කාය ප්‍රසාද රූපෙන්. කාය කිව්වේ ශරීරයට. ප්‍රසාද කිව්වේ පෙර භවයේ හොඳට හිටිය ආකාරයට. ඒ කියන්නේ සිත හැසිරිච්ච ආකාරයට. යහපත් ආකාරයට සිත හැසිරුණා නම් පෙර භවයේ ඒට අනුරූපව අපේ කාය ප්‍රසාද රූපේ සකස් වෙනවා. ශරීරය. ඒ ශරීරය කාය ප්‍රසාද රූපේ කියලා කියන්නේ සතර මහා ධාතුන්ගේ හැඩය. සතර මහා ධාතු ඒවා සුද්දාෂ්ටක කලාපය තමයි මේ ශරීරයේ සියලුම කොටස් නිර්මාණය කළේ. සෑම කොටසක්ම මේ සතර මහා ධාතුන්ට දැනෙන්නේ වර්තමානයේ සීත උෂ්ණ දෙක. වෙන දෙයක් ගන්න බැහැ. ඇහෙන් දකින්නේ රූප, කනෙන් අහන්නේ ශබ්ද, නාසයෙන් දැනගන්නේ ගඳ සුවඳ, දිවෙන් දැනගන්නේ රසය, ශරීරයෙන් දැනගන්නේ පහස, සීත උෂ්ණ දෙක. සීත උෂ්ණ දෙක කියන්නේ සතර මහා ධාතු, ශරීරය කියන්නේ සතර මහා ධාතු. අපි මේ කතා කරන්නේ කෙනෙක්ගේ ශරීරයක් ගැන නෙමෙයි. කෙනෙකුත් නැහැ කෙනෙක්ගේ ශරීරයකුත් නැහැ. කෙනෙක් ගැන කියන්නේ සම්මුති වචනයක්. ශරීරයක් කියන්නේ සම්මුති වචනයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය දැනගන්න පරමාර්ථය දැකගන්න. ධර්මය අවබෝධ කරගන්න නම් පරමාර්ථය දැක ගන්න ඕනේ. ලෝකය දැනගන්න. ලෝකයේ තුල ශරීරයක් ගැන කතා කරන්නේ. සීත උෂ්ණ ගැන කතා කරන්නේ. පරමාර්ථය ගැන ශරීරයක් පරමාර්ථය දැක ගන්න නම් ශරීරයක් ගැන කතා කරන්න බෑ. එයි ශරීරය කියන්නේ සුද්දාස්තික කලාපේට. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕච මේ ශරීරේ පුරා තියෙන. ඒ සුද්දාෂ්ටක කලාපෙට කියන්නේ රූප කියලා. මේක ප්‍රසාද රූපයක්. ඒ ප්‍රසාද රූපයක් කියන්නේ. ප්‍රසාද රූප කියන්නේ පෙර භවයේ හැසිරිච්ච ආකාරයට සකස් වෙච්ච හින්දා. පෙර භවයේ හැසිරුණු ආකාරය කොහෙද? සිතේ. සිතේ පෙර භවයේ හැසිරුණා නම් යම් ආකාරයක් ඒ ආකාරයට තමයි මේ සතර මහා ධාතු හේවත් සුද්දාස්තක කලාපේවත් සම්මුති වචනේ කතා කළොත් ශරීරේ සකස් වීම ඒකේ හැඩය ඒකේ පැවැත්ම ඒකේ විනාශය තීරණය කළේ කවුරු කියලාද හිතන්නේ පුච්චලයක් නෙමෙයි අපි මේ පරමාර්ථ දේශනා තුළ පුච්චලය ගැන කතා කරන්නේ නැහැ කෙනෙක් ගැන කතා කරන්නේ නැහැ සත්වයක් ගැන කතා කරන්නේ ජීවයක් ගැන කතා කරන්නේ ලෝකය ගැන කතා කරනකොට එහෙම කතා කරන්නේ ලෝකය දැනගන්න පරමාර්ථය දැක ගන්න ධර්මය අවබෝධ කරගන්න ඕන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන පරමාර්ථය දැක ගන්න කර පරමාර්ථය ගැන කතා කරනකොට ශරීරය කියන්නේ සුද්දාෂ්ටක කලාපේට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඒකේ පටන් ගැනීම ඒකේ පැවැත්ම ඒකේ කාලය ඒකේ අවසානය තීරණය කරලා තියෙන්නේ පෙර සිත හැසිරිච්ච ආකාරයටයි. පෙර සිත හැසිරිච්ච ආකාරයට කියන්නේ චේතනා හේවත් කර්ම කියලා. චේතනා ගොඩනැගෙන්නේ සිතේ. චේතනා කියන්නේ සිතුවිලි. සිතුවිලි නිකම්ම සිතුවිලි නෙමෙයි. බලවත් වෙච්ච සිතුවිලි. ඒ බලවත් වෙච්ච සිතුවිලි ටික වලට කියන්නේ නාම ධර්ම කියලා. අපි දිට්ඨි විසුද්ධියේදී හොඳට පිරිසිදු කරගෙන ආවේ දිට්ඨි විසුද්ධිය පිළිබඳව ධර්ම දේශනා 20 ගණනක් තියෙනවා. ජනවාරි මාසයේ ඉඳලා දේශනා කරගෙන ආපු ධර්ම දේශනා මාලාවෙන් ධර්ම දේශනා 20 ගණනක් තියෙනවා ditthi visuddhiය. ඒකෙන් අපි හොඳටම පැහැදිලි කරගත්තා නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා. දේශය එකක් කරුණු අපි විභාග කරා. 201ක් කරුණු පරීක්ෂා කළා. 201ක් කරුණු අපි විමසුවා එකින් එක බෙදලා වෙන් කළා හොඳට පරීක්ෂා කළා. අපට අහුනේ කරුණු දෙකයි. සිතයි රූපයයි. සිත හා සිතවිලි. ඒවට කියව නාම කියලා. මේ ලෝකයේ අනිකුත් සියලුම දේවල් සතර මහා ධාතුවේවත් රූපයි. ලෝකයේ එච්චරයි තියෙන්නේ දෙකයි. නාමංච රූපංච. සබ්බසෝ නාම රූපස්මී. මහණෙනි මම සියල්ල නාම රූප දෙක තුල පනවන. එහෙනම් අපි චතුරාර්ය සත්‍ය හොයන්නත් ඕනේ නාම රූප දෙක තුලින්. ඇයි ලෝකේ තියෙන ඉච්චරයි. එහෙනම් පෙර භවයේ අපේ සිත හැසිරුණ ආකාරයක් තියෙනවා. ඒ කර්ම උඩ. චේතනා හේවත් කර්ම. චේතනා හේවත් කර්ම වලට කියන්නේ නාම කියලා. ඒ නාම ධර්මයන් ඒ සිතුවිලි මේ ශරීරයෙන් නැමැති රූප ධර්ම හේවා සතර මහා ධාතුන්ගේ හැඩය නිර්මාණය කළා. ඒ නිසා තමයි කෙනෙක් ලස්සන. කෙනෙක් අවලස්සන. කෙනෙක්ගේ අතක් නැහැ. කෙනෙක්ගේ අත් දෙකම නැහැ. කෙනෙක්ගේ කකුලක් නැහැ. කෙනෙක්ගේ කකුල් දෙකම නැහැ. කෙනෙක්ගේ අතපය හතරම නැහැ. කෙනෙක්ගේ කොන්ද පැත්තට ගිහිල්ලා ඇද වෙලා. කෙනෙක්ගේ බෙල්ල පැත්තට ගිහිල්ලා ඇද වෙලා. කෙනෙකුට ජීවිත කාලෙම නැගිටින්න බෑ. තුනටිය පණ නැහැ. සසුම්නාව කඩලා කවුද වකිලේ? කෙනෙක් ලස්සනට වෙලා තියෙනවා කෙනෙක් අවලක්ෂණ කරලා වෙලා තියෙනවා. සතර මහා ධාතුන්ගේ පැවැත්ම, ඒ කියන්නේ ශරීරය, කියන්නේ සතර මහා ධාතුන්ගේ පැවැත්ම ඒක මාස දෙකකට හදලා වෙලා තියෙනවා. උපදිනකොටම විනාශ වෙන්න හදලා වෙලා තියෙනවා. සතියෙන් විනාශ වෙන්න හදලා වෙලා තියෙනවා. මාසෙන් විනාශ වෙන්න හදලා ඒවල. ඔයත් දැකලා තියෙනවා. නැති වෙනව නේද මාසෙන් සතියෙන්. 6 මාසෙන් මේක විනාශය හදලා ඒවල තියෙනවා. අවුරුද්දෙන් අවුරුදු 5 10 15 20 30 40 80 90ටත් හදලා ඒවල තියෙනවා. පුච්චලෙක් නෙමෙයි හදලා ඒවල තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ හැඩයක්. සතර මහා ධාතුන්ගේ කාලයක්. සතර මහා ධාතුන්ගේ පැවැත්මක් හා සතර මහා ධාතුන්ගේ විනාශයක්. ඒතර මේ පටන් ගැනීම හා පැවැත්ම මේ හැඩය මේ කාලය මේ විනාශය කවුද තීරණය කළේ? පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරය තීරණය කළේ. පෙර භවයේ සිත හැසිරුණාද හොඳ පැත්තට? අවුරුදු 80යි 90යි මේ සතර මහා ධාතයේ වසුද්දාෂ්ටක කලාපයේ පැවැත්ම හොඳට පවතිනවා. එතකොට රෝගාබාධත් අඩුයි. හදිස්සිය අතුරුාන්තරත් අඩුයි. අනතුරුත් අඩුයි. සමහර අයගේ අවුරුදු 20 දී කකුලක් කැඩෙනවා. හැබැයි ආ ඉපදිලා ඉන්නේ සිටු මැදුරක රජ මාලිගාවක මහ මන්දිරයක. ඒ සකස් වෙලා තියෙන සතර මහා ධාතුන්ගේ හැඩය ස්වභාවය. හැබැයි ඒක අවුරුදු 20 දී එකක් කඩනවා. එහෙම නැත්නම් දෙකම කඩලා එතන ඉඳලා ජීවිතේ තියෙනකම්ම ඒ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය නිසා අය රෝද පුටියා. දැකලා නැහැ. ඒ ස්වභාවයටපත් කෙරුවේ කවුද? අර පෙර භවයේ හැසිරිච්ච සිතයි. ඒ සිතට කිව්වා. ඒ සිතේ හැසිරිච්ච ආකාරයට කිව්වා කර්ම කියලා. දැන් කර්ම කියන්නේ සිතුවිලි හෙවත් නාම ධර්මයක්. ඒ නාම ධර්මයන් විසින් මේ රූප ධර්මයන් පාලනය කරනවද? අලුතෙන් නිර්මාණය කළේ ඒ සිතුවිලි හෙවත් ඒ නාම ධර්මයන් නිසා මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවයද අලුතෙන් නිර්මාණය කළේ. හතක් නැති කළා, දෙකම නැති කළා, කකුලක් කකුල් දෙකම නැති කළා, හතරම නැති කළා, ඇද්ද කරලා. නැද්ද ඒවල තියෙන්නේ. අම්මයි තාත්තයි හොඳට ඉන්ද්‍රියන් සම්පූර්ණයි. දරුවාංග විකලයි. දැකලා නැද්ද? ඉන්නවද? ඉන්නව හංගගෙන ඉන්නව ගෙදර. පෙන්වන්නේ ලැජ්ජයි ලෝකෙට. එහෙමයි ඉන්නවා ලෝකෙ. ඒකට කවුද ඒක හැදුවේ? අම්මයි තාත්තයි හදාගත්තද? කවුද හැදුවේ? ඒතර අම්මයි තාත්තයි මානසික විඳවනවානේ ජීවිතේ තියෙනකම්. කොහමද උනේ ඔක? පෙර භවයේ කාගේ හරි කවුරු හරි පුච්චලේකට ගැහුවා. එක කොන්ද කැඩෙන්න ගැහුවා. එක කකුලක් කැඩෙන්න ගැහුවා. එක අතක් කැඩෙන්න ගැහුවා. එහෙම වෙනවද නැද්ද? වෙනවා. ඇත්තට මේ භාවයේ උපදිනකොටම එක කකුල නැහැ. එක අතක් නැහැ. ඒ කියන්නේ සතර මහා ධාතු කඩලා ඉවල තියෙනවා. ඒ පෙර භවයේ සිටවිල්ල, දේශ සහගත සිටවිල්ලක් අතට ගත්ත පොල්ලක්, පොල්ලෙන් ගැහුවා, කැඩුවක් කකුලක්, කැඩුවක් අතක්. දැන් මේ භවයේ එනකොට මොකද වෙලා තියෙන්නේ? දැන් අර සිටවිල්ල නෙමෙයිද මේක නිර්මාණය කළේ? එතන චේතනා හම්බික්ක කම්මං වදාමි කිව්වේ. මහණෙනි මම චේතනාව කර්මය වශයෙන් පනවනවා. ඒතර කර්මය කියන්නේ සිතුවිල්ලක්. සිතුවිල්ල බලවත් වෙච්ච තැනනේ අතට ආයුධයක් ගත්තේ. ඒකෙන් වෙඩි තිබ්බා. පපුව විදගෙන ගියා. ඊගා භවයේ උපදිනකොට හાર્ට් එක දුර්වලයි යට හුස්ම ගන්න බෑ. සතියක් ඉන්න සතියෙන් මැරෙනවා. දැකලා නැහැ. උපදිනකොටම මැරිලා. ડોක්ටර්ස්ලා කියන මගේ හાર્ට් එක දුර්වලයි උප්පත්තියෙන්. කියලා නැද්ද? ඇයි ඒ? ඇයි අර වෙඩි කියලා දුර්වල කරලා විනාශ කරන්නේ? එතකොට එයාට ඉන්න බෑ. සතාගතයන් වහන්සේ දේශනා කරන ප්‍රාණඝාත කුසලය යමෙක් කරනවා නම් එයා උපදින්න ඕනේ නිරේ මනුස්ස ලෝකයටවත් අඩු වශයෙන් මරනවා. දැන් හරිද? ඒකර පුජ්‍යලයක් මරුණාද? මේ සතර මහා ධාතුන්ගේ heart එක කියන්නේ සතර මහා ධාතුන්ගේ සකස් වෙච්ච දෙයක්. ඒකේ කාලය තීරණය කළේ කවුද? ඒකේ හටගැන්ම තීරණය කළේ කවුද? ඒකේ පැවැත්ම තීරණය කළේ කවුද? ඒකේ විනාශය තීරණය කළේ කවුද? පෙර භවයේ චේතනාවක් කර්මයයි. ඒ කර්මය කියන්නේ සිතවිල්ලක්, සිතවිල්ලට කියනවා නාම ධර්ම කියලා. සිත හා සිතවිලි කියන්නේ නාම ධර්ම. දැන් මේ පෙර භවයේ මේ නාම ධර්මයන් බලවත් වෙච්ච නාම ධර්මයන් වර්තමාන භවයේ මේ සතර මහා ධාතුලත් රූප ධර්මයට ප්‍රත්‍යද? ප්‍රත්‍යය කියන උපකාරයි. පිහිටයි. පුජ්‍යලයක් හැදුවේ නෑනේ. අපුජ්‍යලයක් ගැන කතා කරන්නේ. සත්‍යයක් ගැන කතා කරන්නේ. ජීවියක් ගැන කතා කරන්නේ. ඒ එහෙම දැන් ලෝකේ නෑ. සම්මුතියෙන් දාගන්න. පුජ්‍යලයක් හැටියට. ජීවියක් හැටියට. කෙනෙක් හැටියට. සම්මුති ලෝකේ. ඒකයි මම කිව්වේ ලෝකය දැනගන්න පරමාර්ථය දැක ගන්න. ධර්මය අවබෝධ කරගන්න නම් ලෝකය දැනගන්න ඒ සම්මුති ලෝකේ ජීවත් වෙන්නේ. මේ මගේ මහත්තයා, මේ මගේ පුතුණුවන්, මේ මගේ දුවනිය, මේ මගේ මෑණියෝ, මේ මගේ පියාණන් සම්මුති ලෝකේ. හැබැයි මවකුත් නැහැ, පියකුත් නැහැ, ස්වාමියෙකුත් නැහැ, භාර්යාවකුත් නැහැ, දරුවෙකුත් නැහැ, දුවනියෙකුත් නැහැ, පුතුණු කෙනෙකුත් නැහැ. නාම රූප දෙකක් තියෙනවා. සිතක් හා සිතුවිලි තියෙනවා. ඒ අනුව සකස් වෙච්ච සතර මහා ධාතුන්ගේ හැඩයක් තියෙනවා. පිළිගන්නවද? තේරෙනවද මං කියන්නේ? ගැඹුරු ඉඳහම තේරුම් ගන්න උත්සාහ ගන්න. පුච්චලෙක් නෑ. අපේ සිතුවිලි විසින් නෙමෙයිද මේ රූප ධර්මයන් මෙහෙවන්නේ. වාඩි වෙන්න කිව්වේ සිත නෙමෙයිද? අද මේ දේශනාවට එන්න කිව්වේ සිත නෙමෙයිද? හැබැයි සිතට එන්න බෑ. ඒ සඳහා උපකාර කරගත්ත සතර මහා ධාතු ඒවා ශරීරය. නැද්ද? සිතට එන්න බෑ. එහෙනම් දැන් සිත හා සිතුවිලි හා සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ? පුජ්‍යලේ දාවේ නෑ දැන් දේශනාව අවසානයේ නැගිටින්නේ නැගිටින්න කියන්නේ සිත එළියට යන්න කියන්නේ සිත ගෙදර යන්න කියන්නේ සිත හැබැයි සිතට යන්න බෑ ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ මේ සතර මහා ධාත් සුද්දාස්ත්‍රක කලාපය ක්‍රියාත්මක වෙන්නේ එහෙනම් පෙර භවයේ සිත හා සිතුවිලි විසින් මේ ශරීරය නිර්මාණය කළා. ඔව්. ඒක හැඩය නිර්මාණය කළා සතර මහා ධාතුන්ගේ හැඩයක්. පුච්චලයක් හදලා නැහැ. ඒක කාලය තීරණය කළාද? පැවැත්ම අවසානයේ තීරණය කළේ කවුද? පෙර භවයේ චේතනාවේවත් සිතුවිල්ලේවත් ඒ නාම ධර්මයේ ඒ නාම ධර්මයේ සතර මහා ධාතු නැමැති රූප ධර්මයට ප්‍රත්‍යය. එතකොට හේතු බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ සියල්ල හේතුන්ගෙන් හටගන්නේ. සියල්ල හේතුන්ගේ නිවන හැර අනිකුත් සියලුම දේ හටගන්න හේතුන්ගේ එහෙනම් පෙර භවයේ සිතුවිලි හේතුන් නැද්ද මේ ශරීරයේ හැඩය හදන්න හේතු වුණා එතකොට පෙර භවයේ සිතුවිල්ල හැවත් චේතනා හැවත් කර්ම කියන්නේ නාම ධර්මයක් ඒ නාම ධර්මයටත් හේතුවක් තියෙනවා ඒ සියල්ල හේතුන්ගෙන් හටගන්නේ ඒ කර්ම වලට හේතුවක් තියෙනවා කර්ම වලට හේතුව තමයි අවිද්‍යාව නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහීම, මුලාව, රැවටීම, අනෝබෝධය නිසා අපි කර්ම කරනවා. අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ල, ඒ කියන්නේ නාම ධර්මයක්. අවිද්‍යාවට හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, වික්‍යාශ්‍රව. ආශ්‍රව කියන්නේ මොකේද? චන්ද්‍රාගේට. චන්ද රාගය කියන්නේ මොකක්ද? තණ්හාව. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. එහෙනම් ඡන්ද රාගය කියන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ සිතුවිල්ල. තණ්හාව කොහෙද හැදෙන්නේ? පටන් ගන්නෙ කොහෙද? ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? සිතේ. සිතුවිල්ලක් විතරයි. එතකොට මේ චන්දරාගයවත් තෘෂ්ණාව නැමැති සිතුවිල්ලයිවත් ඒ නාම ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා උපකාර වෙනවා අවිද්‍යාව නැමැති නාම ධර්මය අර චේතනායිවත් කර්ම වලට උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා දැන් ඔන්න හේතු අහු වුණා අපිට පෙරබව හේතු කීයක්ද එතකොට තණ්හාව පෙරබවේ තිබ්බා නැත්නම් පෙර භවයේ තණ්හාව තිබ්බින්ද තමයි මේ භවයට ආවේ නැත්නම් පෙර භවයේ තණ්හාව සම්පූර්ණයෙන් ශේකලා නම් මේ භවයට එනවද? හ්ම්. බුදුරජාණන්ස දේශනා කරන්නේ මේ සංසාර ප්‍රවෘත්තියට එකම හේතුවයි තෘෂ්ණාව. 108 ආකාරයක් තියෙනවා තණ්හා, විකාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒක අතීත වර්තමාන අනාගත. එතකොට තුන්වරක් තුන නමයි. ඒක ඇස කන නාසය දිව ශරීරය මනස කියන හයයි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා නමරකය 54යි. අධ්‍යාත්මික බාහිර වශයෙන් දෙක 108ක් තියෙනවා. සිත හැසිරෙන ආකාර 108 ආකාරයක් තියෙනවා. මහණෙනි මෙන්න ඒ 108 ආකාරයේ නිවීමමයි නිවන. මේ 108 ආකාරයේ නිවීමමයි නිවන. දැන් අපිට ඕනේ මොකද්ද? සසර දෝනේ නිවන. නිවන නේද ඕනේ. එහෙනම් නිවා ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? තණ්හාව නිවන්නේ. තණ්හාවේ අවසානේ නිවනයි. තණ්හාව අවසන් ඇස නිවෙනවා. තණ්හාව අවසන් කන නිවෙනවා. එතකොට තණ්හාව කියන්නේ නාම ධර්මයක්, නිවෙන්නේ රූප ධර්මයක්. තණ්හාව අවසානං නාශය නිවෙනවා. නාශය කියන්නේ සුද්දාෂ්ටක කලාපයයි. ඒක නෙවෙන්නේ නම් තණ්හාව නිවන්නට අයින් කරන්නට ඕන. දිව කියන්නේ සතර මහා ධාතු. තණ්හාව කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මය අයින් කළොත් නැවත දිවක් හටගන්නේ. ශරීරය කියන්නේ සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපේ ඒක සකස් කළේ තෘෂ්ණාව මූලික වෙලා තණ්හාව අවසන් නම් ශරීරය නිවෙනවා. මනසට ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙනම් මනස ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව තණ්හාවද? අවිද්‍යාවයි තණ්හාවයි යම් කිසි කෙනෙකුට තියෙනවා නම් එයා කර්ම කරනවා. කර්ම කරනවා නම් උප්පති භවයක් හැදෙනවා. එයි කර්ම වලට විපාක විඳින්න ඕනේ. විපාක විඳින්න සකස් වෙන්නේ පුච්චලයක් නෙමේ, සත්‍යයක් නෙමේ, ජීවියක් නෙමේ, සතර මහා ධාතුන්ගේ ස්වභාවය. හැඩයයි හදන්නේ. දැන් ඡන්ද රාගේවත් තණ්හාව කියන්නේ සිතුවිල්ලක්නේ. හඳයි මේ සිතුවිල්ල අයින් කරොත් අවිද්‍යාව අවසන්. එතකොට ඒ නාම ධර්මය අවසන්. නාම ධර්මේ නාම ධර්මයට උපකාර වෙනවා. ඒකේ අවිද්‍යාව නැමැති නාම ධර්මය කර්ම නැමැති නාම ධර්මයට උපකාර වෙනවා. එතකොට අතීතේ හේතු කියන්නේ අතීතයේ තියෙන තණ්හාව එක හේතුවක් අවිද්‍යාව එක හේතුවක් කර්ම එක හේතුවක් ඒ විතරක් නෙවෙයි තවත් හේතු 1500ක් තියෙනවා. පෙර භවයේ තිබ්බ හේතු 1500ක්. තවත් තියෙනවා හේතු 10ක්. එහෙමනම් ඒ දස කුසල් හා දස අකුසල්. එතන 10 20ක් තියෙන එක. ඒතර දැන් මෙතන තණ්හාවයි අවිද්‍යාවයි කර්මයි. එතනත් තුනක් තියෙනවා. 1500ක් තවත් හේතු තියෙනවා. එහෙමනම් කෙලස් කෙලස් 1500ක් තියෙනවා. ඒ සියල්ලම හේතු මේ සංසාර ප්‍රවෘත්තියට. බුදුරජාණන් වහන්සේ අවසන් කළේ ඉස්සල්ලාම මොනවාද? කෙලෙස්. ක්ලේශ පරිණිර්වාණය. ඊට පස්සේ ස්කන්ධ පරිණිර්වාණය. ස්කන්ධ පංචකය හැදෙන්නෙම කෙලෙස් නිසා. ඒතර කෙලෙස් කියන්නේ සිතුවිලි. ඒ සිතුවිලි වල බලවත් බව කෙලෙස්. සිතුවිලි වල බලවත් බව කර්ම. එහෙනම් කෙලෙස් නිසා කර්ම කරනවා කර්ම නිසා විපාක විඳිනවා. විඳින කෙනෙක් නැහැ අර සතර මහා ධාතුන්ගේ හැඩය, ස්වභාවය, කාලය අවසානය තීරණය කරනවා. එහෙනම් නාමය නාමයට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ තණ්හාව නැමැති නාම ධර්මය, අවිද්‍යාව නැමැති නාම ධර්මයට උපකාර වෙනවා. ඒ අවිද්‍යාව නැමැති නාම ධර්මය, කර්ම නැමැති නාම ධර්මයට උපකාර වෙනවා. ඒක සතර මහා ධාතුන්ගේ හැඩය හදනවා. එතකොට හේතු ප්‍රත්‍ය ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මය. ඒ සතර මහා ධාතේ වසුද්දාස්තක කලාපයේ ඒින් උපන් එකක් තමයි ශරීරය. දැන් ඒතර ශරීරය මගේද? කාගේද? නිවැරදි වචනය තමයි හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යඋපන්න. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ හේතුඵල න්‍යාය ඉදිරිපත් කරලා. යම් තැනක හේතුවක් හැදුවොත් ඵලයක් හට ගන්නවා. ඒක නවත්තන්න බෑ. හේතු අයින් කරොත් ඵලය හැදෙන්නේ නැහැ. හේතු අයින් කරොත්. දැන් උදාහරණයක් ගත්තොත් බීජ වපුරනවා අපි. ධාන්‍ය ගැට ගන්න. හොඳයි මේ බීජ කළු ගලක් උඩ තිබ්බොත් වතුරක් නැහැ ජලයක් නැතුව තිබ්බොත් එහෙම හැදෙනවද? හේතු අයින් කරොත් ඵල නැහැ. හේතු තිබ්බොත් වතුරක් තියෙනවා ජලයක් තියෙනවා නම් බීජ පැලවෙනවද? වතුරක් තියෙනවා, පොළවක් තියෙනවා, වතුරක් තියෙනවා. පැලවෙනවද? ඔව්. කළු ගලක් උඩ තිබ්බොත් එතන පොළවක් නැහැ. කළු ගල උඩ හැදෙන්නේ නැහැ බීජ. යම් බීජයක් හදන්න. එහෙනම් හේතු හැදුවොත් ඵල භුක්ති විඳින්න වෙනවා. හේතු අයින් කළොත් හේතු අයින් කළොත් ඵල නිරෝධයක් තියෙනවා. ප්‍රධාන හේතුවයි තණ්හාවයි. සමුදාය සත්‍ය. ශරීරයයි ඇති සැපට කියලාද හිතන්නේ? ශරීරයයි ඇති දුක්ඛාර සත්‍යයට. ඒ මේ ශරීරය කැඩෙන්නේ නැද්ද? මේ සතර මහා ධාතුන් කැඩෙන්නේ නැද්ද? බිඳෙන්නේ නැද්ද? paludu වෙන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? එතන මේ සතර මහා ධාතුන්ගේ රෝගාබාධෙන්නේ නැද්ද? විවිධ ආකාරයේ රෝග. මේ කොරෝනා හැදෙන්නේ මේ සතර මහා ධාතුන්ට. ඔය ඉස්සෙල්ලා සූත්‍රයකට කිව්වා මම. කොරෝනා කියන්නේ වෛරස් එකක්නේ. විස බීජ. ඒකේ මොනවද තියෙන්නේ? ඒකේ තියෙන්නේ ඒ සුද්දාස්තික කලාපේ පටවිය ආපෝ තේජ වායෝ. ඒකේ තියෙන තද ගතිය මේ ශරීරයට ඇතුල් වෙනවා. ඒතොර ශරීරයේ තියෙන සතර මහා ධාතුන් දුර්වල නම් ඒ වෛරස් එකේ තියෙන බලවත් බවට ශරීරේ වෙනහලුවක් ක්‍රියා කරනවා. නැද්ද? හුස්ම ගන්න බෑ කියන්නේ එතකොට ඒකනේ. ඉස්සෙල්ලාම ඉන්නේ තේජෝ ධාතු. තේජෝ ධාතු කියන්නේ උණුසුමයි. ඒ කියන්නේ අර මැෂින් එකක් නල්ලට කියලා බලන්න. ඇතුල් වෙන්නේ ඉස්සෙල්ලා උණ තියනවාද කියලා. ඒ තේජෝ ධාතු ඇතුල් වෙලා ඉස්සෙල්ලාම ශරීරයේ තියෙන උෂ්ණත්වය වැඩි කරනවා. ඒ වෛරස් එකේ තියෙන තේජෝ ධාතු. එතන තියෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ. දැන් ඊට පස්සේ ඒකේ තියෙන ආපෝ ගතිය, ඇලෙන ගතිය, දියර ගතිය මේකට ඇතුල් වුණා. සෙම හෙම්බිස්සා. දැන් නාසයට අර කූරු දාලා බලනවා. පරීක්ෂා කරලා බලන්න. නියදී. හරිද? ඒතර ඒකේ තියෙන ඒ වෛරස් එකේ තියෙන ආපෝ ධාතුව මේ ආපෝ ධාතුවත් එක්ක සම්බන්ධ කරලා මේක වැඩි කළා. අර වෛරස් එකේ තියෙන තේජෝ ධාතුව මේකට ඇතුළලා ශරීරයේ තියෙන උණුසුම වැඩි කළා. උණා. දැන් හරිද? ඒතර වායෝ ධාතුව මේකට ඇතුළලා හුස්ම ගන්න බෑ. දාන ICU එකට, මැෂින් එකට. හරිද? ඒතර ඒකේ තියෙන පටවි ධාතුව මේ ශරීරයට ඇතුළලා පෙනහලු අක්‍රිය කළා. දැන් ඒකට සතර මහා ධාතු සතර මහා ධාතුන්ට හානියක් නේද කළේ? පුජ්‍යලේකුටද හැදුනේ කොරෝනා. ඒවත් COVID-19. පුජ්‍යලේකට හැදුනනේ අර සතර මහා ධාතු මේ සතර මහා ධාතු විකෘති කළාද? ඒතර මැරුණේ කවුද? පුජ්‍යලේක් මැරුණෙත් නෑ. සිතට රැඳෙන්න බෑ සතර මහා ධාතු විකෘති වෙච්ච තැන මනසට විඥාණයට සිතට මේ සතර සතර මහා ධාතු මත රැඳෙන්න බෑ. සිත වෙන අරමුණ අරමුණක් අරගෙන වෙන භවයකට සම්බන්ධ වෙනවා. ඒතර මලාද කවුරුයි? පරිලව කියන්නේ කවුරුයි? නෑ. එයි සතර මහා ධාතු සමව පවතිනකම් සිතට මේක රැඳෙන්න පුළුවන්. හොඳට කල්පනා කරලා බලන්න. කෙනෙකුට ඒ කියන්නේ මේ ශරීරයේ සතර මහා ධාතුන් විකෘතියක් ඇති වෙන්න ඕනේ සිතට බැහැර වෙන්න. නැත්තම් සිත බැහැර වෙන්නේ. මේ සතර මහා ධාතු සමව පවතින තාක්කල් සිත මේකේ රැඳෙනවා. දැන් දෙල්ලේ වැලදාගෙන සිතද හිර වෙන්නේ. සතර මහා ධාතු හිර කරන්නේ. ඒතර සතර මහා ධාතු හිර කරපුවාම මෙතනින් විකෘති සිත බැහැරට යනවා. ඒතර පුජ්‍යලෙද්ද ගියේ. සත්‍යෙද්ද ගියේ. නෑ. එතකොට එහෙනම් මේ ස්වභාවය හැදුවේ සිතුවිලි විසින්. ඒ සිතුවිලි වලට කියව නාම ධර්ම කියලා. හදපු හැඩයේ ස්වභාවය රූප හේවත් සතර මහා ධාතු. එහෙනම් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න තමයි බණ කියන්නේ පාඩිලා ඉන්නේ. උපකාරයෙන් උපන්න ධර්මතා ටිකක්. උපකාරයෙන් උපන්න ධර්මතා ටිකක්. මූල ධර්මතා ටිකක් කියනවා තණ්හාවයි අවිද්‍යාවයි උපාදානයයි කර්මයි පෙර භවයේ වර්තමානයේ ඒ සතර මහා ධාතුන්ගේ හැඩය හදලා එවලා තියෙනවා කාලය තීරණය කරලා තියෙන්නේ ඒ සිතුවිලි අනුවයි ඒ නාම ධර්මයන් අනුවයි පැවැත්ම තීරණය කරලා තියෙන්නේ ඒ නාම ධර්මයන් අනුවයි සිත හැසිරෙච්ච ආකාරයයි අවසානය තීරණය කරලා තියෙන්නේ කාටද තීරණය කරන්න පුළුවන් අවසානය දොස්තර මහත්තයට පුළුවන් ද තීරණය කරන්න දොස්තර මහත්තයාට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව අවසානයේ දොස්තර මහත්තයා කියනවා දැන් ගෙදර එක්කන්. ගෙදර එක්කන් ගිහිල්ලා එයා කැමති දෙයක් දෙන්න කන්න බෑ. දොස්තර මහත්තයා දන්න තව දවස් කීපයක් ඇතුළත. හැබැයි හරියට දිනේ කියන්නේ බෑනේ. එහෙනම් කවුද මේක තීරණය කළේ? පෙර භවයේ සිතුවිලි නෙමෙයිද? නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍යද? නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි තණ්හාව නැමැති නාම ධර්මය, අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නැමැති නාම ධර්මය, කර්ම නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඒ කර්ම නැමැති නාම ධර්මයන් මේ රූප ධර්මයන්ට ප්‍රත්‍යයයි. උපකාරයි. සකස් කළ දුන්නේ පුච්චලයක් නෙමෙයි, සත්‍යයක් නෙමෙයි, ජීවියක් නෙමෙයි. නාම රූප දෙකේ ක්‍රියාවලියක්. චිතහ සිතුවිලි තියෙනවා. දැන් විඥානය තියෙනවනේ. නැද්ද? විඥානය. හ්ම්. නාම රූප දෙකක් නැද්ද? විඳිනවා, හඳුනා ගන්නවා, සිත බලවත් වෙනවා. එවැනි ස්වභාවයක් නැද්ද? තියෙනවා. එනා ඒත් නාම ධර්ම. ආයතන හයක් නැද්ද? පහක් රූප. ඇස, කන, නාසය, දිව ශරීරය, පහම රූප හේවස් සතර මහා ධාතු. ආයතන හයක් තියෙනවා මනස අනිත් එක. ඒ හයට ඒ හයට ස්පර්ශ හයක් සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශ හයක් සිද්ධ වෙනවා ඒ හයට. ඒ ස්පර්ශය නිසා විඳීම් හයක් නැද්ද? එච්චර තමයි තියෙන්නේ. දැන් නාම රූප දෙකක් නේද තියෙන්නේ? විඥානේ නාම. නාම රූප දෙක නාම රූප. ආයතන හයෙන් පහක් රූප මන ආයතනේ නාම. ස්පර්ශ හයම නාම. වේදනා හයම නාම. දැන් පුජ්‍යලෙද්ද ඉන්නේ. වණ කියන්නේ පුජ්‍යලෙද්ද වාඩි වෙලා ඉන්නේ පුජ්‍යලෙද්ද. නෑ. පුජ්‍යලෙක් හොයන්න එපා. පුජ්‍යලෙකට වෙන දෙයක් ගැන හොයන්නත් එපා. ධර්මය අවබෝධ වෙන්නේ. අපි පුච්චලයකට වෙන දෙයක් ගැන කතා කරනවා පුච්චලයකට වෙන දෙයක් ගැන හොයනවා එතන තමයි අපිට වැරදුනේ ඒ තමයි දික්ටි කියලා කියන්නේ දික්ටි කියන්නේ වැරදියට දකිනවා ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ නාම රූප දෙකේ ප්‍රවෘත්ති හොයන්න පැවැත්ම හොයන්න නාම රූප දෙකට වෙන්නේ මොනවද සකස් වෙන්නේ කොහොමද එහෙනම් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ධර්මයක් තියෙනවා හේතු කිව්වේ මූල ධර්ම ප්‍රත්‍ය කිව්වේ උපකාර ධර්ම ඒන්න උපන් ධර්මයක් තමයි මේ ශරීරය කියන්නේ. දැන් තේරෙනවා. හැබැයි අපි අපිට මේකේ තියෙනවා ඡන්ද රාගයක්. තියෙනව නේද ඡන්ද රාගයක්? තියෙනවද නැද? ඡන්දය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ එළිලා. බාහිර දේවල් වලට තියෙන ඡන්ද රාගයේ ඉතර ගැටලුවක් නැහැ. ඒක අයින් කරගන්න පුළුවන්. මේ ශරීරයේ තියෙන චන්දරාගයෙන් හින්දා නැවත නැවත සසරට වැටෙන්නේ. මේ සතර මහා දහසේවත් ඒ සිතුවිලි වලට තියෙන චන්දරාගය හින්දා නැවත නැවත සසරට එනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ සිත හා සිතුවිලි වලට හා මේ සතර මහා ධාතුන්ට තියෙන චන්දරාගය අයින් කරගන්න. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා එකක් අහලා තියෙනවා. පංච උපාදානස්කන්ධ මහණෙනි දුක නම් පංච උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. ඒතර රූපය කියන්නේ සත්‍යයක් නෙමෙයි. සතර මහා ධාතු. වේදනා කියන්නේ සිතුවිල්ලක් විතරයි. සංඥා කියන්නේ සිතුවිල්ලක් විතරයි. නාම ධර්මයක්. සංස්කාර කියන්නේ සිතුවිල්ලක් විතරයි. නාම ධර්මයක්. විඥාන කියන්නේ අරමුණ දැනගන්නා ස්වභාවයක්. වේදනා සංඥා සංස්කාර දැනගන්නේ විඥානයි. රූපය ගැන දැනගන්නේ විඥානයි. එහෙනම් නාම රූප දෙකක් නේද තියෙන්නේ? දැන් අපි නාම රූප පරිච්ඡේදය පිළිබඳ හොඳට දැනගෙන ආවේ දේශනා රාශියක. දැන් කියන්නේ හේතුඵල. මොකද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය හේතුඵල. ආත්මයක් තියෙනවා කියලා කතා කරුවොත් සාස්වත දික්කියට වැටෙනවා. ආත්මයක් නැහැ කිව්වොත් උච්ඡේද දික්කියට වැටෙනවා. කාශ්‍යප කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දුක තමා විසින් ඇති කරන දෙයක්ද? එහෙම නෙමෙයි. එහෙනම් දුක අනුන් විසින් ඇති කරන දෙයක්ද? නෑ එහෙමත් නෙමෙයි. එහෙනම් දුක කියන එක තමනොත් අනුනොත් එකතු වෙලා ඇති කරන දෙයක්ද? නෑ එහෙමත් නෙමෙයි. එහෙනම් දුක තමනොත් අනුනොත් එකතු වෙලා ඇති කරන්නේ නැත්නම් ඉබේ හටගන්න එකක්ද? නෑ එහෙමත් නෙමෙයි. එහෙනම් දුකයි කියලා දෙයක් නැද්ද? නෑ දුකක් තියෙනවා. එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? ඔබ වහන්සේ දුක දකින්නේ නැද්ද? කාශ්‍යප මම දුක දන්නවා. මම දුක දකිනවා. එහෙනම් මට දේශනා කරන්න ඕන. කාශ්‍යප ජාතිපච්චය ජරා මරණ. හරිද? ජාතිය කියන්නේ පහළ වුණා, සකස් වුණා, හටගත්තා. එතන තියෙනවා දිරීම, බිඳීම, කැඩීම, paludu වීම, විපරිණාමය, මරණය. ඉපදුණු හින්දා නෙමෙයිද මරණය? කොහොමද ඒක දැනගන්නේ? උපැන්නසා ටික අනිත් පැත්ත හරවලා බලන්න. බුද්ධියෙන් බලන්න. දැන් උපැන්නසා ටික ගත්ත ඉපදුනහම අර ආයතනෙට ගිහිලා දරුවෙක් ඉපදුනා කියලා උපැන්නසා ටිකක් ගත්තා. ඔක අනිත් පැත්ත හරවලා බලන්න. මරණ සාතිකේ තියෙන්නේ. නැද්ද? මරණ සාතිකේ ගන්න යන්නේ හැබැයි මරුණාම ගිහිල්ලා ආයතනෙට යනවා. ගිහිල්ලා කියන ආවලා මැරුණා. බුද්ධියෙන් බලන උපැන්න සහතික අනිත් පැත්තේ තියෙන්නේ මරණ සහතිකේ. ඉපදුනොත් නේද මැරෙන්නේ. ඒ නිසා තමයි ජාතිපත්‍ය ජරා මරණ දිරන්නේ බිඳින්නේ පළුදි වෙන්නේ කැඩෙන්නේ විනාශ වෙන්නේ අතුරුදහන් වෙන්නේ හටගැන්ම නිසාම නෙමෙයිද එහෙනම් දුක තමන් විසින් ඇති කරනවා අනුන් විසින් නැති කරනවද තමනුයි අනුනුයි දෙගොල්ලෝ එකතු වෙලා ඇති කරන දෙයක්ද දුක? නෑ. එහෙනම් දුක ඉබේ හටගන්න එකක්ද? ඒත් නෑ. එහෙනම් දුකයි කියලා දෙයක් තියෙනවද? තියෙනවනේ. ඇයි? ශරීරේ විපරිණාමයක් නැද්ද? සතර මහා ධාතුන්ගේ විපරිණාමයක් නැද්ද? වෙනස් වෙන ස්වභාවයක් තියෙන ආකාරයෙන් අන් ආකාරයක් පෙරලන ස්වභාවයක් නැද්ද? ඕකේ. ව්‍යාධිවත් ලෙඩ රෝග නැද්ද? සනයක් සනයක් පාසා ඉපද බිදෙන්නේ නැද්ද? ඔය ශරීරය නිසා ශෝක වෙන්නේ නැද්ද? කනගාටු වෙන්නේ නැද්ද? හඩන්නේ නැද්ද? වැළපෙන්නේ නැද්ද? දුක්ඛ දෝමනස්යන් එන්නේ නැද්ද? එනවද නේ? ඒවා හොඳද? සැපද? හටගන්ම හින්දා නෙමෙයි දේ දුක. හොඳයි හටගත්තේ නැත්තම් දුක අවසන්යි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හටගත්තා නම් යම් තැනක් එතන සසර සසර දුකයි යම් තැනක් හට නොගත්තද එතන නිවුණා එතන සැපයි. නිබ්බාණං පරමං සුඛං. එහෙනම් අපි ශරීරයට අපේ චන්දරාගය තියෙනවද? තියෙනවා. එක කොටසක්වත් මේකෙන් අයින් වෙනවට කැමති නෑ. හැබැයි අපි දන්නවා මේක දුකයි කියන එක හොඳටම දන්නවා. අනිත් එක පිළිකුල් කියලා දන්නවා අපි මේ කොටස් ටික. මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය පිළිකුල් කියලා දන්නවා. හැබැයි ඒත් අපි අල්ලගෙන ඉන්නේ. කොච්චර වෙනව පිළිකුල් කියලා දන්නවා. මේ ශරීරයේ කෙල සැම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිට මේද තෙල් උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා පිරිසිදුද අපිරිසිදුද කෙස් ලොම් නිය දත් සම් පිරිසිදුද අපිරිසිදුද අපිරිසිදුයි පිළිකුල්ද නැද්ද පිළිකුල් හැබැයි පිළිකුල් වුණත් ආසාවෙන් පරිහරණය කරනවා නැද්ද ආසාවෙන් පරිහරණය කරන්නේ මෙන්න බලන්න සමහර අය කියනවා අනේ හාමුදුරනේ අපි නම් දැන් මේ පිළිකුල් ස්වභාවය හොඳට තේරලා තියෙන මේකේ නම් වැඩක් නැහැ කියලා. දැන් මම එක දවසක් ඇහුවා උපාසකම්මගේ උපාසකම්මේ දැන් දත් වැටෙනවා. දත් හැලෙනවා. හොඳයි. දැන් දත් ටික හොඳට තියෙනවා. දැන් ඉස්සරහා දතක් හෙලවෙනවා. දැන් කන්නඩී ගාවට ගිහිල්ලා පොඩ්ඩක් හොලවලා බැලුවා දත ගැලවිලා අතට ආවා. මං අහුව උපාසකම්ම දැන් සතුටුද දුක් වෙනවද කියලා. අයියෝ එහෙනම් දුක් වෙනනේ. දැන් බලන්න කිව්වා පිළිකුල් බව හොඳටම තේරුම් අරගෙන ඉන්න කිව්වා. ඉතින් දත දැන් පිළිකුල්නේ. ඉතින් එහෙනම් මේක අයින් වුණාම සතුට වෙන්න බෑ. දැන් දත හැලුනහම සතුට වෙන්න ඕනේ. ඇයි මේක පිළිකුල් එකක්නේ? සත්‍ය වශයෙන් පිළිකුල්. ඇයි පිළිකුල් කියන්නේ? දතක් හොද්ද එහෙම තිබ්බොත් මොකද වෙන්නේ? ආ කානුවට මහල්න මුළු හොද්දම හලන්න වෙනවා. පිළිකුල් හින්දා නෙමෙයිද? හැබැයි කටේ තියෙනකොට ලස්සනයි. එහෙනම් ඒක අර කන්නඩිය ගාවට ගිහලා හොලවල බැලුවා ගැලවිලා අතට ආවා සතුට වෙන එක්කෙනා කියන්න බෑ කවුද කියලා. හැබැයි කියන පිළිකුල්ලු. ඉතින් පිළිකුල් නම් ඒක අයින් වුණාම සතුට වෙන්න එපා. ඇයි මගේ ශරීරය පිළිකුල් දෙයක් මං නිකම් අයින් වුණා කියලා. සතුට වෙනවා දුක් වෙනවා. දැන් අල්ලගෙන නේද ඉන්නේ. කොච්චර පිළිකුල් වුණත් කොච්චර අප්‍රිය වුණත් කොච්චර අකමැති වුණත් අල්ලගෙන නෙමෙයි දින්නේ. අල්ලගෙන ඉන්නේ. එහෙනම් ඒ අල්ලගෙන ඉන්නවට තථාගතයන් වහන්සේ දේශනා කරන පංච උපාදානස්කන්ධ. උපාදානෙ පහම අල්ලගෙන ඉන්නේ. පංච උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් දුක විඳින්න. එහෙනම් උපාදානෙ අතහරින්න. උපාදානෙ කියන්නේ සිතුවිල්ල හේවත් නාම ධර්මයක්. ඉතින් ඒ නාම ධර්ම අතහැරියා නම් ආයි හටගන්නම නැහැ. ඒ තමයි නිවන. අපි අල්ලගෙන නේද ඉන්නේ. හිසේ ඉඳලා පාදාන්තය දක්වා ඔක්කොම ටික අල්ලගෙන ඉන්නේ. සෑම කොටසක්ම අල්ලගෙන ඉන්නේ. බාහිර දේවල් පිළිබඳව ආසාව අතහරින්න පුළුවන් ගැටලුවක් නැහැ. අපි දන්නවා ඔය ඔක්කොම තියලා යන්න වෙනවා කියලා. කොයි වෙලේ හරි. එක ෆස්ට් ඇටැක් එකෙන් යන්න වෙනවා. හાર્ට් ඇටැක් පළවෙනි එකාවල ඔක්කොම තියලා යන්න වෙනවා. හැබැයි මේ ශරීරය අතහැරලා නැහැ. මේක අල්ලගෙන තියෙන්නේ. මේකෙන් මෙච්චර දවසක් වින්දා. කණෙන් වින්දේ නැද්ද? එහෙන් වින්දේ නැද්ද? කණෙන් වින්දා මිහිරි ශබ්ද ඇහුවා. මිහිරි ශබ්ද අහලා ඒ අනුව මනස ලකුණු දාගත්තා. ඒ හඬ හරිය මිහිරි නම් ලස්සන නම් ලකුණු දාගත්තා ඒ අනුව මනසේ. ඒ හඬ තරමක් මිහිරි නම් ඒ අනුව මනසේ ලකුණු දාගත්තා. ඒ හඬ යන්තම් පොඩ්ඩක් මිහිරි නම් ඒ අනුව මනසේ ලකුණු දාගත්තා. ඒ අනුව නැවත නැවත හොයන්නේ නැද්ද? නැවත නැවත. ඒ ආස්වාදේ වින්දේ නැද්ද? අදත් විඳින්නේ නැද්ද ඒ ආස්වාද? හෙටත් ගිහිල්ලා විඳිනවා. ආස්වාදේ විඳිනවා කණේ. එහෙනොත් විඳිනවා. ඒ අනුව විතර්ක කරන්නේ නැද්ද? විචාර කරන්නේ. ඔව්. විතර්ක කරනවා, කල්පනා කරනවා, විචාර කියන්නේ ශා බලනවා. පිටරට ඉන්නවා නම් ඥාතියෙක් ඥාතියට කියන මට හොඳ සෙටප් එකක් එවන්නකෝ. එනකොට අරන් එන්නකෝ මට එකක්. මොකටද? අර ගේ ඇතුලේ දාලා ඩුම් ඩුම් ගාන ශබ්ද ඇහෙන්නේ. ජනෙල් දොරවල් හෙලවෙන්නේ. කන පිනවන්න නෙමෙයිද? හා? රූපායනේ බලාගෙන ඉන්නවා. රූප පිළිබඳව ඇස පිනවනවා. දෙබස් අහලා කන පිනවන්නේ නැද්ද? ඒ ආස්වාදේ විඳින්නේ නැද්ද? සිතේ නෙමෙයි දේ සිතුවිලි ගොඩනගන්නේ. ඒ ආස්වාදයේ පිළිබඳව නැවත නැවත ਵਿਚාර කරන්නේ. ඔකේ ඊටු කොටස හිට බලන්න ඕනේ කොහොම හරි. ඒ වෙලාවට බල බල ඉන්න වෙලාවට විදුලි බලය අක්‍රිය වෙනවා. පව කට් මේ දවස් දැන් ඉවරයි. විදුලි බලය අක්‍රිය වෙච්ච එක විදුලි බලේ ඉන්න ඔක්කොටම බයිනවා. විදුලි බල මණ්ඩලේ ඉන්න ඔක්කොටම බයිනවා. නැත්. එහෙනම් අල්ලගෙන නැද්ද? ඒ පිළිබඳව විතර්ක නැද්ද? ਵਿਚාර නැද්ද? කල්පනා කරනවා සෑ බලනවා. මහණෙනි ඔය වෙලාවට මරණය සිද්ධ වුණා. ගති දෙකෙන් එකයි. එක අටමහා නිරය නැත්නම් තිරසන් ලෝකය. දැන් ඒ වෙලාවට මරණය වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. මරණයට වෙලාවක් තියෙනවා. ඇයි? ආස්වාදය සිතේ තියෙනවා. ඒකට ආස්වාදය කියන්නේ සිතුවිල්ල. දැන් සිතුවිල්ල ඊගාවට උපකාර කරනවා പ്രേත ලෝකේ රූප ටිකක් හදන්න. සතර අපායේ රූප ටිකක් හදන්න. ඒ උපාදානය ඒවා තෘෂ්ණාව හින්දා නෙමෙයිද? ඒකට හඳ උපමාවක් මම ඔයිට කලින් කිව්වා. බුදුරජාණන්සේ කිව්වා මහණෙනි මේ සත්‍ය ප්‍රත්‍යඥ සත්‍ය. එතකොට මේ විතක්ක ਵਿਚාර තුළ වැඩෙන්නේ චන්දරාගය නෙමෙයිද? ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. නැවත නැවත කැමැත්තෙන් ඇලෙනවා නේද? එතකොට වැඩෙන්නේ චන්දරාගය. එතකොට චන්දරාගය වැඩුණොත් ඒ අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් එක්ක අටමහා නිරේ මොකද තිරසන් ලෝකය. මහණෙනි ඊට වැඩිය හොඳ වැඩක් තියෙනවා. මොකක්ද? මොකද්ද ස්වාමී භාග්‍යතුන් වහන්සේ? ගල්ලින්නක් රතු පාට වෙනකන් රත් කරන්නේ. ගිනියම් වෙන්නේ. ගිනි දැල් සහිත රතු පාට වෙනකන් රත් කරහම අර කම්මලේ දාලා රත් කරනවා. ඒකෙන් කන හරගන්නේ කීටෙඩිය හොඳයි කිව්වා. ඇයි? ශබ්ද අහන්න බෑ ඊට පස්සේ. ඊට පස්සේ ආස්වාදයේ විඳින්න බෑ. ඊට පස්සේ මනසේ ලකුණු දාගන්න බෑ ඒවා. ඊට පස්සේ විතර්ක කරන්න බෑ, ਵਿਚාර කරන්න බෑ. චන්දරාගේ වැඩෙන්නේ නැහැ. මේ බලන්න බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඇයි එහෙම කිව්වේ? තථාගතයන් වහන්සේම ප්‍රකාශ කළේ මහණෙනි මම මේ දෝෂය දැකලා මෙසේ මෙහෙම කියන්නේ. අටමහා නිරේ ඊට වැඩිය දුක්. තිරිසන් ලෝකේ ඊට වැඩිය දුක්. ඒ නිසයි මම මෙහෙම කියන්නේ කිව්වා. එහෙනම් මේ සිතුවිලි අපිව දැන් මේ ශරීරයේ ඒ සිතුවිලි මේ ශරීරය නිර්මාණය කළාද? නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍යද? නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍යයි. එහෙනම් අපි මොකද කරන්න ඕන? එක එකම ධර්මතාවයක් තියෙන අයින් කරන්න. චතුරාර්ය සත්‍ය. එහෙනම් මේ ශරීරයයි ති දුක්ඛාරය සත්‍යයට නෙමෙයිද? දුකට නෙමෙයිද මේ ශරීරයයි ති? මේ සතර මහා ධාතු හේවත් මේ ශරීරයයි ති දුක්ඛාරය සත්‍යයට. එහෙනම් අපි දුකෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕන? චන්ද්‍රාගයෙන් කරන්න. චන්ද්‍රාගය කිව්වේ තණ්හාව. තණ්හාව කිව්වේ samudāri සත්‍යය. එතකොට බලන්නකො අපි මේක දුක කියන කාර්ය සත්‍යයක් කියලා අවබෝධ කරගත්තා නම් තේරුම් ගත්තා නම් වටහා ගත්තා නම් අපි චතුරාර්ය සත්‍යයෙන් එක ධර්මයක් අවබෝධ කරලා එහෙනම් මේක නොපැවැත්ම සඳහා අපි අයින් කරන්න ඕනේ චන්ද්‍රාගයවත් තණ්හාව කියන එක අපි අවබෝධ කරගත්තා නම් samudāri සත්‍යයත් අපි අවබෝධ කළා නැද්ද? අවබෝධ කරලා ඉන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න තියෙන මේක අයින් කරන්න ඕනේ. අයින් කළාම මොකක්ද ඉතුරු වෙන්නේ? Nirodheවත් නිවනයි. ඒ Nirodhari සත්‍යයි. එතනට ආපු ආකාරය පොඩ්ඩක් මෙනෙහි කරන්න. සීලයක පිහිට වාඩි වෙලා. තන්පත් වූ සිතින් බණ ඇහුවා. සත්‍ය අවබෝධ කරන්න කිත්තා. හරිද? ඒ ප්‍රඥාවයි. තේරුණාද කියපේ. කාලය අවසන් වෙලා තියෙනවා. චතුරාර්ය සත්‍යය තියෙනවා. මේ පැවැත්ම නිවැරදිව දකින්න චතුරාර්ය සත්‍යය ඔය පැවැත්ම තුළ පෙන්වනවා, ලස්සන්ට පෙන්වනවා. ඒක අවබෝධ කරගන්න. ඒකට වැඩි කාලයක් යන්නේ හැබැයි ඒ සඳහා එකම ධර්මතාවයක් බුදුරජාන් වහන්සේ දේශනා කළා. අර ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඒ ආස්වාද විඳලා ඒ අනුව ලකුණු දාගෙන ඒ අනුව විතර්ක ਵਿਚාර කරනවට වඩා හොඳ නැද්ද සතර සතිපට්ඨානය තුල සිත තිබ්බොත්? සතර සතිපට්ඨානය සිහි කර කර ඉන්න වෙලාවට ඒව මෙනෙහි කර කර ඉන්න වෙලාවට මායාවට ගැටලුවක් නැහැ අරව අර ඉන්ද්‍රියන්ගෙන් ආස්වාද විඳ විඳ ඉන්න අවස්ථාවේදී මායාව මොකද වෙන්නේ? ආ ඒකයි මේකේ තියෙන භයාකාරත්වය. ඒ නිසා ඒක තේරුම් අරගන්න, තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය මේ ඉදිරියේදී තව ඉදිරියේදී හොඳට පැහැදිලි කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි Tamange උත්සාහය මතයි තියෙන්නේ. Tamange මානසික මට්ටම අනුවයි තියෙන්නේ. ඔයත්තන්ගේ සියලු දෙනාගේ මානසික මට්ටම හොඳයි. ඒ හොඳින්ද තමයි අදාවි බනහන්න නැත්තම් ඉන්නේ. තේරෙනවද? ඔයත්තු කල්පනා කරනවා ඔයත්තු හිතනවා මේ ධහම මම කොහොම හරි අවබෝධ කරගන්න ඕන කියන. ඒ නිසා මේ විශාල මුදලක් වැය කළා මේ ඇවිල්ලා මේ විදිහට අහන්නේ. එහෙනම් ඒ වෑයම අතහරින්නේ නැතු ඒ උත්සාහය අතහරින්නේ නැතු දිගටම අරන් යන්න. සතර සතිපට්ඨානය තුළ සිත තියන්න. සති කිව්වේ සිහියට, ප ဋ ාණ කිව්ව පිහිටුවට. හතරක් තුළ විතරක් තියන්න. කාය, වේදනා, චිත්ත, ධම්ම. කාය කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ඒ හතර තුළ විතරක් සිත තියන්න අනිත්‍යයෙන් වැඩන්නේ. අනිත් ධර්මයන් මෙනෙහි කරන්න ගියොත් අපි දන්නේම නැතුව අපි වැරදිච්චන් වලට වැටෙනවා. තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට, නිරේට යනවා. හොඳයි. නා වේවා කියලා හිතාගෙන සාදු කියනවා. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සග්ග සම්පති මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු Thank you.